දැන් බලන්න පන්ති ගුරුවරු ඉන්නකොට පන්ති ගුරුවරයෙක් ඉන්නවනම් ළමයි ශබ්ද කරනවද? නැහැ. එහෙනම් පන්ති ගුරුවර නැත්තම් ශබ්ද කරනව නේද? එහෙනම් බලන්න ළමයි කල්පනා කරොත් මේ ගුරුවරු ඉන්නකොට ශබ්ද කරන එක හොඳ නැහැ. ගුරුවරු නැති තැනත් අපි ශබ්ද නොකර ඉන්න ඕනේ. ඒ මට ගුරුවරු ඉන්නවා. ගුරුවරු කියන්නේ අපිට හොඳ නරක කියා දෙන අය. අපිට කරුණාව දක්වන අය. අපිට යහපත කියා දෙන අය. එහෙනම් ඒ යහපත කියා දෙන අය අපට ඉන්නවා. ඒ ගුරුවරු ගැන ශීකරොත් ඒ නරක දේ කරන නරක දේ කරන තියෙන පෙළඹීම නැති වෙලා යනවා. එතන අපිට යම් ආයතනයක සේවය කරනවා නම් එයාට හිතන්න පුළුවන්. Tamanගේ සේවකින් ඉන්නවා. යටත් සේවකින් ඉන්නවා. එහෙම නැත්නම් උසස් සේවකින් ඉන්නවා. ඒ හැම කෙනෙක් ගැනම හිතන්න පුළුවන්. මම මේ වගේ උසස් නිලධාරීන් ඉන්නවා අපිට. එයා ඉන්න නිසා අපි නරක දේවල් කරන්න හොඳ නැහැ. උසස් නිලධාරීන් හිතන්න පුළුවන් මේ මගේ යටතේ සේවකන අය ඉන්නවා. ඉතින් මම නරක දේවල් කරන්න හොඳ නැහැ. ඒක වැරදි ආදර්ශයක්. මේ විදිහට කල්පනා කළොත් එයා තුලේ පාපී අකුසලයන් කරන්න ලැජ්ජාව උපදිනවා. බලන සමාජයේ යම් තැනක පාපී අකුසලයන් කෙරෙන්නේ නැත්නම් අත්හැරෙනවා නම් අත්හැරෙන්නේ ඒ විදිහට කල්පනා කිරීමෙන් නේද? දැන් ගෙදරක ළමයි ළපට ඉන්න තැන දෙමාපියෝ අරගල කරගන්නේ නැහැ නේද සමහර අය. නමුත් සමහර අය ළමයි ළපට හිටියා වුණත් අරගල කරගන්නේ ඇයි? ඒගොල්ලෝ කල්පනා කරන්නේ ළමයි ළපට ඉන්න අපි මෙහෙම කරන්න හොඳ නෑ කියලා කල්පනා කරන්නේ. ඉතින් සමහර අය කල්පනා කරනවා දැන් ළමයි ළපට ඉන්නවා අපි මේවා කරන්න හොඳ නෑ කියලා. එතකොට ඒගොල්ලෝ નિરાයාසයෙන්ම සංවර වෙනව නේද? ඒ සංවර වෙන්නේ ඒගොල්ලන් ඒ නරකයි කියලා හිතන දේ නරකයි කියලා කල්පනා කරනවා. එතකොට හිත සංවර වෙනවා. ඒ නිසා අපි gedara dure කටයුතු කරද්දී හෝ වේවා ආයතනික කටයුතු කරද්දී හෝ වේවා එහෙම නැත්නම් සමාජ කටයුතු කරද්දී හෝ වේවා ඒ සමාජයේ ඉන්න අනික් පිරිස් ගැන කල්පනා කළා අපි අතින් ලාමක විදිහේ අකුසල් සිද්ධ වෙන්න තියෙන ස්වභාවය වළක්ව ගන්න. ඒක උපක්‍රමයක්. ළමයින්ට පුළුවන් දෙමව්පිය ගැන හිතලා පාපී අකුසලෙන් නොකර ඉන්න. දෙමව්පියන්ට පුළුවන් ළමයි ගැන හිතලා පාපී අකුසල ධර්මයන් නොකර ඉන්න. බිරිඳට පුළුවන් ස්වාමියා ගැන හිතලා පාපී අකුසල ධර්මයන් නොකර ඉන්න. ස්වාමියාට පුළුවන් බිරිඳ ගැන හිතලා පාපී අකුසල ධර්මයන් නොකර ඉන්න. ඉතින් ඒ විදිහට හිත පුරුදු කිරීමෙන් තමයි අපිට පාපී දේවල් කරන්න තියෙන පෙළඹවීම නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒ විතර නොහිතුවොත් එහෙම හිත තමයි කියන්නේ මේක කරපන් කියලා. එතකොට අපි හිත කියන කියන විදිහට කරන කෙනා බවටපත් වෙනවා. පැහැදිලි. එතන අපිට ඊටත් වඩා හිතට බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් මම කියා දුන්නේ අපි සාමාන්‍ය අය විදිහට gedara dure කටයුතු කරනකොට ඒ සමාජයේ කටයුතු කරනකොට ඒ අපිට මුණ ගැහෙන අය මුල් කරගෙන ඒ පාපී අකුසලයන්ගෙන් වලකින විදිහට හිත හුරු කරගන්න සරල විදිහක් මා කියා දුන්නේ. දැන් අපිට ධර්මයේ මුණ ගැහලා තියෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ලැබුණාම අපිට ඊටත් වඩා හිතන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් අපිට පුළුවන් හිතන්න අපට බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ බඳු දුර්ලභ ලාභයක් ලැබුණා අපි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වෙන්න ලැබුණා අපි. මේ පාපී අකුසල ධර්මයන් කිරීම හොඳ නෑ. මේක සුදුසු දෙයක් නෙවෙයි කියලා අපි කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපට කියා දී තිබෙන්නේ ලාමක අකුසලයන්ගෙන් බැහැර වෙන්න කියලයි. අපිට නිතර අවවාද කරලා තියෙන්නේ පව් කරන්න එපා කියලයි. ඒක අපිට ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා විදිහට කාය දුස්චරිතය මට ගැලපෙන්නේ නැහැ. වචී දුස්චරිතය මට ගැලපෙන්නේ නැහැ. මනෝ දුස්චරිතය මට ගැලපෙන්නේ නැහැ කියලා අපි කල්පනා කරන්න ඕනේ. එතන අපිට දුස්චරිතයෙන් බැහැර කරගන්න හිත් අවස්ථාවක් ඉපදිනවා. ඊළඟට අපිට කල්පනා කරන්න පුළුවන් ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් පරම ගම්බීර වූ ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් වූ අපිට. ඒ ධර්මයේ ඉගෙනගෙන තියෙන ඉගෙන ගන්න ලැබුණ අවස්ථාවේදී ඒ ධර්මයේ ගැන හිතලා අපේ හිත සංවර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න භාගතුන් වහන්සේ දුකෙන් නිදහස් වීම පිණිස මේ මනාකොට දේශනා කළ ධර්මයක් ඉගෙන ගන්නට ලැබුණා අපි. මේ කායික දුස්චරිතය කිරීම හොඳ නෑ. වාචික දුස්චරිතය කිරීම හොඳ නෑ. මානසික දුස්චරිතය කිරීම හොඳ නෑ. අපි දුස්චරිතෙන් බැහැර වෙලා වාසය කරන්නට නෑ කියලා කල්පනා කරන්න. ඒ විදිහට කල්පනා කළොත් මේ හිත සංවර වෙනවා, දමණය වෙනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ සංවරකම උපදවගත් අය. ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් දැක්කාම අන්‍යාගමකින් පවා සංවර බවටපත් වුණා. දැන් අපි අහලා තිබෙනව නේද මේ වගේ සිද්ධි? අනාථපිණ්ඩික සිටුවරයා අන්‍යාගමික ආශ්‍රමයකට ගියා. ඒ අන්‍යා අන්‍යාගමික ඒ තාපසරවලු ඒ පිරිස එකතු වෙලා මහ හඬින් ഘോഷා පවත්වමින් හිටියේ. ඒතර අනාථපිණ්ඩික සිටුවරයා ඈතින් එනවා දැක්කාම ඒ පිරිස කොහොමද කල්පනා කරේ කොහොමද කතා කළේ ඒගොල්ල ප්‍රකාශ කළා ඒගොල්ල කතා කළා අන්න භාගතුන් වහන්සේගේ සුදු වස්ත්‍ර අඳින ගිහි ශ්‍රාවකයෙක් එනවා කෑ ගහන්න එපා සද්ද කරන්න එපා ඒ භාගතුන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිහඬ බවට කැමති නිශ්ශබ්ද බවට කැමති කියලා එතකොට බලන්න බලන්න මේ භාගතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකීන් ඈතින් දැක්කම අන්‍යාගමික ඒ තවුසපව සංවර වුණා. එනම් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකීන් ඒ භාගතුන් වහන්සේ ගැන සිහි කිරීමෙන් ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ සිහි කිරීමෙන් ඒ ශ්‍රාවකීන්ට සංවර බව උපදව ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ අන්‍යාගමික තවුසෝ භාගතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකින් ඈතින් දැකලා තමයි නිශ්ශබ්ද වුනේ. එහෙනම් අපි මේ හැමදාම අහන ධර්මයේ සීකලොත් මේ හිත සංවර වෙන්න පටන් ගයිද නැද්ද? පටන් ගන්නවා. හැබැයි හිත සංවර වෙන විදිහට අපි සිහි කරන්න ඕන. එහෙනම් අපි කල්පනා කළ යුතුයි භාගතුන් වහන්සේ නමක් විසින් ඊ타මාත්ම කරුණාවෙන් මහා කරුණාවෙන් යුක්තව දුකෙන් නිදහස් පිණිසම අපට කියා දී තිබෙන මේ පරම ගම්බීර ධර්මය අපි දැන් අහනවා. ඒබඳු ධර්මයක් අපි ඉගෙනගෙන තිබෙනවා. මේ වගේ ධර්මයක් ඉගෙනගෙන තිබෙද්දී උනත් අපි මේ ධර්මයට අනුව අපේ හිත සංවර කරගන්නේ නැත්නම් ඒක අපිට අලාභයක්. ඒ ධර්මය ඉගෙන ගත්ත අපි කායික දුස්චරිතය කිරෙනවා නම් අපි අතින් ඒක අපට හොඳ නෑ. වාචික දුස්චරිතය කියනොනම් ඒක අපිට හොඳ නෑ. මානසික දුස්චරිතය කියනොනම් ඒක අපිට හොඳ නෑ කියලා කල්පනා කරන්න. ඒ විදිහට කල්පනා කිරීමෙන් මේ හිත මෙල්ල වෙන්න පටන් ගන්නවා. මේ ඊ타මාත්ම අසංවරව හිත එකපාරට මෙල්ල කරගන්න බෑ. මෙයා ක්‍රමක්‍රමයෙන් උපක්‍රමයෙන් මෙල්ල කරන්න ඕන. උපක්‍රමත් එකපාරට කරන්න පුළුවන්ද? බෑ. උපක්‍රමත් ක්‍රමක්‍රමයෙන් කරන්නේ. ඒකයි දැන් මම මේ කියන දේ ඇහුවාම මේ අයට හිතෙන්න පුළුවන් අනේ හරි සරල දෙයක් නේ කියන්නේ කියලා. සරල විදිහට තමයි පටන් ගන්න හැම දෙයක්ම. භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ධර්මය මහ මොහොඳ වගේ කියලා. මහ මොහොඳ කියලා කිව්වේ කොහොමද? එකපාරට ගැඹුරු නොවන දෙයක් සරල විදිහට පටන් ගන්න. ඒ නිසා මේ ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාණ දුක් විඳ විඳ ආපු මේ ගමන එක පාට නැති කරන්න පුළුවන්ද? එක පාට පුළුවන්ද මේකෙන් නිදහස් වෙන්න? බෑ. මේ සඳහා ඊ타ත්ම නුවණින් කල්පනා කළා. ඊ타ත්ම කල්පනාවකින් උනන්දුවකින් ටික ටික පුරුදු කරලා තමයි මේ ධර්මයේ පුරුදු කරගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ ලැබුණ ලාභය දන්නේම නැතුව අපට අහිමි වෙලා යනවා. දැන් අපි ධර්මයේ ගොඩාක් දන්නවා. නමුත් මේ ධර්මයේ පුරුදු කර ගැනීම ධර්මයේ ඉගෙන ගන්න තරම් ලේසි නෑ. ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් ටික කලකින්. දැන් අද කාලේ නම් බොහොම ටික කාලෙකින් ධර්මය ඉගෙන ගන්න පුළුවන් ඒ තරම්ම අපිට ධර්මයේ ලැබිලා තියෙනවා. නමුත් ඒ ඉගෙන ගන්න තරම් වේගෙන් පුරුදු කරන්න බෑ. ගොඩයකට වර්ධින තැනක් තමයි ඒක. ඉගෙන ගන්න තරම් වේගෙන් පුරුදු කරන්න කල්පනා කරනවා. එහෙම කරගන්න බෑ. පුරුදු කරගන්න තියෙන්නේ ඊ타මාත්ම හිමින් ටික ටික. ඒ කියන්නේ අද ටිකක් කළා තව සතියකින් නෙවෙයි. මේ පුරුදු කරගන දේවල් නිතර පුරුදු කරන්න ඕන. ඒකත් ටික ටික පුරුදු කිරීමෙන් තමයි පුරුදු වෙන්නේ. ඒ නිසා මේ ධර්මය මේ කාරණා සරලයි කියලා කල්පනා කරන්න එපා. මා කල්පනා කරේත් ඊටාම පහසුවෙන් පුරුදු කරගන්න විදිහක් කියා දෙන්නම් කියලා. මොකද අපි ආරම්භයටයි එන්න ඕන. ආරම්භයට එන කෙනා අවසානයට යනවා. ඒක මේ ධර්මයේ තිබෙන අතිශය සුවිශේෂී දෙයක්. අපි කොහොම හරි ආරම්භයට පැමිණුණොත් භව හතකින් හරි මේ ගමන අවසන් වෙනවා. ඒ නිසා අපි වෑයම් කළ යුත්තේ මුළු ජීවිතේම මහන්සි වෙලා හරි කමක් නැහැ. වනුගාලා බඩගාගෙන හරි කමක් නැහැ ආරම්භයට එන්න. ඉතින් ඒක අමාරු දෙයක්. අමාර්ධය කරන්නේ ඊ타ත්ම සිහිනුවණින් ටික ටික කරලා. අමාර්ධයේ කලබලෙන් කරන්න ගියොත් කරන්න බෑ. අමාර්ධයේ ඊ타ත්ම උනන්දුවෙන් ඊ타ත්ම සිහිනුවණින් ඊ타ම පරිස්සමෙන් පුරුදු කළ යුතුයි. එහෙම නැත්නම් අපිට වාසනාව අහිමි වෙලා යනවා. ඒ නිසා මම මේ සරල විදිහට කියා දෙන්නේ සරල විදිහට කියා දුන් පමණින්ම සරලයි කියලා හිතන්න එපා. පහසු පහසු විදිහට පුරුදු කරගන්නයි මා කියා දෙන්නේ. එතකොට අපි සද්ධා බලය ගැන කියා දුන්නා, හිරි බලය ගැන කියා දුන්නා. එතකොට මේ හිරි බලය කියන දේ අපි හොඳින් පුරුදු කරගත්තොත් අපිට ඒ තුලින් ඊ타මත්ම සුවපහසුවෙන් මේ ජීවිතේ ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. පවට ලැජ්ජාව කියන දේ අපි උපදව ගත්තොත් අපේ ජීවිතේ ලකෝ සැපක් සහිතව වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගොඩාක් උනන්දුවෙන් මේ දේ ඉගෙන ගන්න. ඉගෙනගෙන පුරුදු කරන්න. මේක අමාරු දෙයක්. ඊටාම අමාරුයි. මොකද මේ හිත කලක් තිස්සේ, ඊටා දීර්ඝ කාලයක් තිස්සේ මේ ලාමක දේෙන් සතුටු වෙවි හිටපු එකක්. මෙයා බොහොම අමාරුයි හොඳ දෙයට යොමු කරගන්න. ඒ නිසා අපි අපේ හිතගෙන ඇත්ත ස්වභාවය තේරුම් ගන්න ඕනේ. තේරුම් ගනන් එයා සංවර කරගන්න අපි උනන්දුවෙන් තාමත්ම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඒතර අපිට පුළුවන්කම ලැබෙනවා මේ හිත සංසුන් කරගෙන සංවර කරගෙන යහපත් පැත්තට යොදා ගන්න. ඊළඟට පවට බය කියන ඒ බලය කොහොමද උපදවගන්නේ? පවට ලැජ්ජාව කියන ඒ හැකියාව, ඒ බලය උපදව ගන්න ආකාරය ගැන අපි තාමත්ම සරල විදිහට, ලේසි විදිහට පුරුදු කර ගන්න ආකාරය මෙයාට කියා දුන්නා. පවට බය කියන එක කොහොමද උපදවන්නේ? දැන් පවට ලැජ්ජාව තියෙන්නත් ඕන, පවට බය තියෙන්නත් ඕන. ඒ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා අපිට හිතන්න කියලා. අපි යම් පාපී අකුසලයක් කළොත් එimhe යම් කලකදී තමාගේ හිත තමාටම චෝදනා කරයි. දැන් අපි අපි අතින් යම් කායික දුස්චරිතයක් එහෙම වාචික දුස්චරිතය මානසික දුස්චරිතය මේ මොන ආකාරයේ හෝ නරක දෙයක් කළොත් අපි යම් කලකදී තමන්ගේ හිත තමන්ටම චෝදනා කරයිද නැද්ද? චෝදනා කරනවා. ඒක ඒ කටයුත්ත කරනකොට යාට තේරෙන්නේ නැහැ. නමුත් පස්සේ කාලෙක එයාට සිහි වෙනවා. සිහි වෙලා පසුතැවෙනවා. තමාටම තමා චෝදනා කරනවා. එතකොට යාට සැපක් දැනෙන්නේ දුකක්ද? දුකක් දැනෙන්නේ. එයාට ලෝකයට මුහුණ දෙන්න බැරුව යනවා. තමාට තමාම නිඳා කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එදාට යාට අතිශය දුක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා භාගතුන සප්‍රක්‍රියා දෙනවා සිහි කරන්න කියලා. තමාට තමාම නිඳා කරන ස්වභාවයටපත් උනුත් ආන් ඒක දුක් සහිත දෙයක්. ඒ නිසා මම මටම නිඳා කරන කෙනෙක් වෙන්න හොඳ නෑ කියලා සිහි කරන්න.